අද අප අපගේ දිනේ මතක් කළ පරිදි සතිපට්ඨාන සූත්‍රය මාතෘකා කරගෙන කතා පළක් පැවැත්වීමටයි අදහස් කරන්නේ ඒ සූත්‍රයේ විස්තර කිරීම වශයෙන්. මේ වැඩිදුර මම ඒ සූත්‍රය පිළිබඳ කතා කිරීමට යන්නේ නැහැ. ඒ ඒ එන කරුණම කියන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කොට වදාළේ කුරු ජනපදෙහි කුරු කුරු නම් නියම් කුරු ජනපද වැසියන්ගේ සම්මාස ධම්ම කියන නියම් ගම ගොදුරුගම් කොට එක්තරා වනලැහැදික්කී වාසය කරන කාලේ වික්ෂුන් වහන්සේ අමතා දේශනා කොට වදාළේ සූත්‍ර නිදානෙහි එන්නේ එවං මේසිතං ඒකං සමයං භගවා කුරුසු විහරති කම්මාස ධම්මං නාම කුරුණං නිගම తత్రకో భగవా దిక్కు ఆమంతేతి దిక్కవోతి పదంతేతి తే దిక్కు భగవతో పච්චස්සෝසු భగවා යතදවෝච බුදුරජාණන් වහන්සේ කුරුණම් ජනපදෙහි සම්මාස ධම්මනම් නියම් ගම්හි නියම් ගම තමා බුදුරු ගම් කොට වාසය කළේ එකල්හි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ අමතුවා මහණෙනි කියා. භික්ෂුන් වහන්සේලා ස්වාමීනි කියා පිළිවක් ප්‍රතිවදන් දුන්නා. පිළිතුරු දුන්නා. එකල්හි බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළයි කියන එකයි ඒ එහි භාවයේ නැත්නම් තේරුම. ඊළඟටයි මේ සූත්‍රය පටන් ගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනේ එන්නේ ඊළඟට. කලින් සඳහන් කළේ නිදාන. ඒ නිදානය දේශනා කළේ නිදානය ධර්ම සංගායනා කරන අවස්ථාවේදී ආනන්ද ස්තවිරයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ දේශනය ඊළඟට පටන් ගන්නේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන බුදුජානක සංවදාරණව මහණෙනි සත්‍යයන්ගේ විසුද්ධිය සිනි සත්තානං විසුද්ධිය සත්‍යයන්ගේ විසුද්ධිය සිනි ශෝක පරිත්‍යාවනං සමතික්කමාය ශෝකයත් හැඬීමක් කියන මේ දෙක දුරු කර ගැනීම සඳහාද දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය දුක හා දුම්නස නැසීම පිණිසද ඥායස්ස අධිගමාය ආර්ය ශ්‍රාන්තික මාර්ගයට පැමිණීම සඳහාද නිබ්බානස්ස සත්‍ය කිරියාය. නිවන දැකීම සඳහාද එකම මාර්ගයක් ඇත්තේය නැත්නම් මේ එකම මාර්ගයයි ඇත්තේ එනම් ගතිදං සත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානිය තොද සතර සතිපට්ඨානයන්ගේ කියන ඒ ධර්ම වැඩිමමයි කලින් කියන ලද කරුණු සිදු කර ගැනීම සඳහා කළ යුතුව තිබෙන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේ බදාළේ. මේ පිළිබඳව විශේෂයෙන්ම දත යුතු කාරණය තමයි ඒකායන මග්ග කියන එක. එකම මාර්ගය. එතන මාර්ගය හඳින්වෙන වචන දෙකක් වෙනවා. අයන කියන්නේ මාර්ගයට. මග්ගෝ කියන්නේ මාර්ගයට. මේ වචන දෙකම බුදුරජාණන් වහන්සේ යෙදීමෙන් අපේක්ෂා කළේ කාරණය වඩා තහවුරු කිරීම. එකම මාර්ගයයි කියන බව තහවුරු කිරීම සඳහායි මහන්සිය එලෙස වදාළ. ඒකායනෝ අයං භික්කවේ මග්ගෝච. ඒ සත්‍යයන්ගේ විසුද්ධිය පිණිසත් දුක් දුම්නස් දුරු කර ගැනීම පිණිසත් ශෝක පරිදේව කියන ඒ ශෝකේසා ඇඳීම නැති කර ගැනීම පිණිසත් ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමිණීම. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමිණීම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන සතර මාර්ග වශයෙන් විසඳුවන්නේ. ඒ සඳහා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා එනම් නිවන් දැකීම සඳහා වැඩි යුත්තේ මේ සතර ප්‍රතිපත්තානියෝය කියන එකයි එයින් අදහස් කළා. ඊළඟට උන්වහන්සේ සතර ප්‍රතිපත්තානයන් විස්තර කරනවා සත්‍ය කම්යතා මේ පුච්චාව කතේතු කම්යතා පුච්චාව කිං කතමේ චත්තාරු කතමේ චත්තාරු කියන්නේ කවර සතරෙක්ද යක් එතනයි මේ සතර කවරේදයි විස්තර කිරීම සඳහායි උන්වහන්සේ මේ ප්‍රශ්නය නගන්නේ ඒකටයි කතේතු කම්යතා පුච්චාව ඉද භික්කවේ භික්ඛු කායේ කායාම් පස්සී විහරති යාතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං එලෙස මහන්සේ ඉකිරි එකිනෙක ප්‍රතිපත්තානයක් පිළිබඳව වදාරනවා මේ ශාසනයෙහි වික්ෂිතම කායේ කායාම් පස්සී විහරති මේ ශරීර සංඛ්‍යාත වූ මේ කයෙහි ඒ කය අනුව බලමින් කය අනුව බලමින් කියන්නේ කය අනුව නුවණින් බලමින් වාසය කරයි. ඒ කය අනුව නුවණින් බැලීම කය කය අනුව බැලීම. ඒ නුවණින් බැලීම සිදු කිරීම සඳහා අවශ්‍ය ධර්ම කීපයක තුන්වන්සේ ඊළඟට සඳහන් කරනවා ආකාපි සම්පජානෝ සතිමා කියන මේ වචන වල. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියෙන් යුක්ත තැනත්තා කියන තේරුම. ආතප්ප කියලා කෙලෙස් තවන වීරියට නමක් තිබෙනවා. කොටින් කියනවා වීරියට නමක්. එතකොට වීරය උමනා කරනවා මේ සතර සතිපට්ඨානයන් වැඩි වීම සඳහා. ඒකට වීරියෙන් යුක්ත වූ පුද්ගලයෙකු විය යුතුයි. ආතාප්ප සම්පදානු ගම් වෙන අදහස් කරන්නේ නුවණින්ද යුක්ත කෙනෙක් වෙන්නට සම්පජානු සම්පජඤ්ඤ කියන නුවණ ඇත්තේ සතිමා එලෙසම සිහියෙන්ද යුක්ත වන්නේ එතකොට වීරියයි නුවණයි සිහියයි කියන ඒ කර්ම තුන මෙතන එනවා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්ස මේ ඒකට කුමක් සඳහාද මේ සතිපට්ඨානය වඩන්නේ? ඒ වැඩිම නිසා සිදුවන්නේ කුමක්ද කියන එකක් දැක්වෙනවා. ලෝකේ අභිජ්ජා දෝමනස්සං විනීය කියන්නේ මේ ලෝකය පංචස්කන්ධ ලෝකය පංච උපාදානස්කන්ධ ලෝකයේ අභිජ්ජා දෝමනස්ස අභිජ්ජාව කියන ලෝභය දෝමනස්යෙන් දැක්වෙන දොම්නස ව්‍යාපාදයක් නැති කර ගැනීම දුරු කිරීම සඳහා ඒකට කායේ කයෙහි කයානුව බලමින් වාසය කරනවා කුමක් සඳහාද මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකෙහි ඒ ලෝකයේ ආරම්භ කොට උපදනා වූ අවිද්‍යාවේ කියන ලෝභයත් දෝමනස්යෙන් හැඳගෙන පටිඝයත් දුරු කර ගැනීම සඳහා නැත්තම් දුරු කරගන්නේ කියන එකයි මම අදහස් කරන්නේ. ඊළඟට වේදනාසු වේදනානුපස්සී විහරති. වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරයි. සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මාන් පස්සී විහරති ආතාපි සංකජානු ප්‍රතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ඒ සතර සතිපට්ඨානයන්ම උන්වහන්සේ මේ සූත්‍ර පාඨයෙන් කොටින් දක්වනවා. ඒ තමයි උද්දේශය කියන්නේ. උද්දේශය කියන්නේ මාත්‍රිකා වශයෙන් තබනවා. තමන් වහන්සේ විස්තර කරන්නට යන ඒ ධර්මය මාත්‍රිකා වශයෙන් කැඩීමයි මේ සිදු කලේ. එතකොට මේ ශාසනයෙහි වික්ෂිතම කයෙහි කයානුව බලමින් වාසය කරනවා වේදනාවන්හි වේදනාවානුව බලමින් වාසය කරනවා සිත්හි සිතානුව බලමින් වාසය කරනවා ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කරනවා ඒ ඒ කිරීම සඳහා උපයෝගී කරගන්නා ධර්ම මහන්සි දක්වනවා වීර්යයයි සිහියයි නුවණයි කියන මේ තුන එහෙම දක්වා ඊළඟට උන්වහන්සේ ඒ කාරණය විස්තර කරනවා ඒක ಉದ್ದೇಶය මේ දක්වලා ඊළඟට නිर्देशය වශයෙන් විස්තර කරනවා කතංච තම භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති ඒ මානෙනී භික්ෂුව කයින් කයානුව බලමින් වාසය කරන්නේ කෙසේද? ඉද වික්කවේ භික්ඛු අරඤ්‍ය ගතෝ වා උක්කමූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා නිදීදති කල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපක්ඛපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති දීඝං වා අසසන්තෝ දීඝං අසසාමීති පජානාති දීගං වා පක්ඛසන්තෝ දීගං පක්ඛසාමීති පජානාති. රස්සං වා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති. රස්සං වා පක්ඛසන්තෝ රස්සං පක්ඛසාමීති පජානාති. මේ විදිහට මහන්ස වදාරනවා. මේ විචුව කයි කයානුව බලමින් වාසය කරන්නේ කෙසේද කියලා ඒ ඒ වාසය කරන ආකාරය එක භාවනා කර්මස්ථානයක් දැක්වීම වශයෙන් උන්වහන්සේ වදාරනවා එය දැන් දැක්වූ පරිදි ඒ භික්ෂුව අරඤ්‍ය ගතෝ වා උක්කමූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා යන්නෙන් මේ භාවනාවට ඉතාම සුදුසු ස්ථාන තුනක් ගැන දක්වනවා දක්වනවා අරඤ්‍ය කියන්නේ මේ ජන සමූහයාගෙන් වෙන් වූ වෙන් වූ නගරයෙන් පිටත් කර තැනක්. එහෙමනේ බහි ඉන්දකීලතෝ කියලා කිව්වේ නගරද්වාරයේ සිටුවා තිබෙන කනුව එයින් පිටත් කර. ඒ කියන්නේ නගරයෙන් පිට කියන තේරුම. එන අදහස් කරන්නේ නගරෙහි මෙන් ශබ්ද ආදීන් ආකුල ස්ථානයක් නොවන තැන. අරණ්‍යයක්. අරණ්‍යගතෝ වා අරණ්‍යයකට ගියේ හෝ රුක්ඛ මූලගතෝ වා රුක්ෂ මූලයේ කියන්නේ ගසක් මූලයේ කියන එකෙන් අදහස් කරන්නේ ගසේ ඡායාව දහවල් කාලෙහිදී දවල් 12ට පමණ හිරු මධ්‍යා මධ්‍යාඥෙහිදී හිරු මදාහතට පැමිණි වේලේ ගසේ ඡායාව වැටෙන්නේ ඒ අතුපතන ඡායාව යම් ප්‍රදේශක් පැතිර ගැටේද අන්න ඒ ප්‍රදේශය තමයි ගතක්ක මුලයි කියන්නේ වෘක්ෂ මුලයි කියන්නේ එය ඒ ස්ථානයේ වික්ෂුන් වහන්සේ හිඳිනවා ඕනනම් සායනය කරනවා සක්මන් කරනවා සිටගෙන ඉන්නවා කියන මේ ඉරියව් හතරම පවත්වන්නට පුළුවන් තැන. එන ඒ ගතක් මුල. ඒකට සක්මන් කරත හැකි භාවනා කරන තැනට සක්මනේ යෙදී භාවනා කළ හැකි. ඒ විදිහේ සතර ඉරියව්වෙන්ම භාවනා කළ හැකි විදිහට ඒ වෘක්ෂ මූලය පාවිච්චි කරනවා. වෘක්ෂ මූලයකට ගියේම ශුන්‍යාගාරකත්ව. ශුන්‍යාගාරය කියන්නේ වචන තේරුම නම් හිස්ගේ කියන. එයින් සදහස් කරන්නේ ජන සමූහයාගෙන් ආකීර්ණ නොවූ ජනයාගෙන් ආචීර්ණ වූ කල්හි බොහෝම බොහෝ සිදුවන්නේ. ඔවුනොවුන් කතාබස් කරමින් සිටිනේ. එහෙම නැතුව එහෙම ජනාචීර්ණ නොවූ තැන ජනයි ඒ ශූන්‍යාගාරයෙන් අදහස් කරා. තම තමන්ට ඒ භාවනාවේ යෙදී වාසය කරන්නට හැකි තැන. එහෙම තැනකට ගියේ හෝ ගිහින් මේ භාවනාවට සුදුසු දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නට යන්නේ ආනාපානසති භාවනාව. ඒ ආනාපානසති භාවනාවට සුදුසු ඉරියව්ව වහන්සේ දක්වනවා පළමු කොට. නිසීදති පල්ලංකං ආභුජිත්වා. හිඳ ගන්නවා පළක් බැඳගෙන. පළක් බැඳගෙන කියන එක මේ දිනතුන් දන්නවා. දැන් අපි කියන්නේ එරමිනියක් ගොතාගෙන කකුල් මේ හරස් කරගෙන මෙහෙම අන්න ඒකටයි කියන්නේ පල්ලංකේ කියලා. ඒ පලක් බැඳගෙන උජුං කායං සංධාය. ඌර්ධව කය උඩුකය කෙලින් තබාගෙන. උඩුකය කෙලින් තබාගන්නේ ඒ කොඳුයට නැමෙන්නේ නැතුව. කෙලින් තබා ගැනීමයි ඊන අදහස් කරන්නේ. ඒ ඉරියව්ව ගැන කියනවා බොහෝ වේලා ඒ ඉරියව්වෙන් පිට ඉන්නට පුළුවන්. ශරීරයේ වේදනා ආදී ඇති වෙන්නේ නැtei කියලා. උඩුංකායන් පනිධාය. පරිමුඛං සතින් උපක්ඛතෙත්ව. දැන් Taman කරන්නට යන මේ භාවනාවේ අරමුණක් පිළිේනම් මේ අරමුණට යොමු කරගත් සිහිය ඇතිව. කියන සිහිය ඉදිරිපත් කරගෙන පරිමුඛං සතින් උපක්ඛතෙත්ව. ඊළඟට දැන් මේ භාවනාව කරන හැටි දක්වනවා. සෝ සතෝව අනුසස්. එතන සතෝව සිහියෙන් යුතුවම අස්ස සති ආස්වාස කරයි. සතෝව පස්ස සති සිහියෙන් යුතුවම ප්‍රස්වාස කරයි. සිහියෙන් යුතුව ආස්වාස කරනවා කියන්නේ ඒ ආස්වාස කිරීම අපට ආස්වාස ප්‍රස්වාස කියන මේ දෙක নিরතුරුම පවත්නා දෙකක්. ඒ හුස්ම ඇතුළට ගන්නවා ඒ වගේම පිට කරනවා. එය નિરાයාසයෙන්ම වාගේ සිදුවන්නා. ඒ සිදුවන දේ කෙරෙහි සාමාන්‍යයෙන් අපි සිහිය පිහිටුවාගෙන ඉන්නවා නෙවෙයි. දැන් මෙතන බලාපොරොත්තු වන්නේ නොයෙක් අපට පැන යන සිත එක අරමුණක නවත්වා ගැනීමට යොදා ගන්නා උපායක්. සිත බොහොම කුළුයි. හැමතිස්සේම ඒ මේ අත දුවනවා. මේ මේ කර්මු ගන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ ෂඩාරම්මණයන්හි විසිර පවත්නා බවක් සිතේ තිබෙන්නේ. ඒ චපල බැරි. වහා වෙනස් වෙන ගතියක් ඇති ධර්මයක් සිත. ඒ සිත එක අරමුණක පවත් පැවැත්වීමෙන් සිතේ සමාධිය දියුණු කර ගැනීම සඳහා මේ උපාය බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. උපාය කියන්නේ ක්‍රමයක් දක්වන. සතෝව අත්සති කියන එකෙන් ආශ්වාස කිරීම කෙරෙහි සිහිය යොදා ගැනීම. එතකොට සිහියෙන් යුතුව ඒ ආශ්වාසයේ පිළිබඳව සිහිය පවත්වමින් ආශ්වාස කරනවා. සතෝව පස්සසති සිහියෙන් යුතුව ඒ ප්‍රස්වාස කරනවා. ආස්වාසයයි ප්‍රස්වාසයයි කියන මේ දෙක සිහියෙන් බැහැර වන්නට නොදී සිහිය එහි පවත්වමින් පවත්වමින් මේ දෙකම කරනවා ආස්වාස කිරීමක් ප්‍රස්වාස සතෝව අස්සසති සතෝව පස්සස ඊළඟට ආස්වාසයන්හි හා ප්‍රස්වාසයන්හි ඇති භේදයක් උන්වහන්සේ දක්වනවා දීඝං වා අසතන්තෝ දීඝං අසතාමීති පජානා. දීර්ඝ ආස්වාසයක් කරන කල්හි ඒ දීර්ඝ ආස්වාසයකයි දැනගනි. ඒ දැනගනිමිනුයි ආස්වාස කරන්නේ. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානා දීර්ඝ ප්‍රස්වාසයක් කරන්නේ නම් ඒ දීර්ඝ ප්‍රස්වාසයකයි දැනගැනීමයි ඒ කරන්නේ දෙවියමයි රක්ඛං වා පසන්තෝ රක්ඛං අස්සතාමි පජානාති රක්ඛං වා පසන්තෝ රක්ඛං පසතාමි පජානාති ඒ සත්ව කියන්නේ කෙටි කෙටි ආස්වාදයක් නම් ඒ කෙටි ආස්වාදයක් බව දැනගනින් දිග ආස්වාදයක් නම් දිග ආස්වාදයක් බව දැනගනින් එතකොට කෙටි ප්‍රස්වාසයක් නම් කෙටි ප්‍රස්වාසයක් බව දැනගනින් රක්ඛංගා අපසන්තෝ රක්ඛං අසතාමි පජානාති රක්ඛංගා පසසන්තෝ රක්ඛං පසතාමි පජානාති එයින් දැනගන්නට ඕනේ අප කුමක්ද? අප ආස්වාස කිරීම හා ප්‍රස්වාස කිරීම කියන මෙය නොකඩවා කරන්න. ඒ කරන ආස්වාසය හා ප්‍රස්වාසය හැම විටම එකාකාර නෙවේ. සමහර විටක දීර්ඝ ආස්වාසයක් හා දීර්ඝ ප්‍රස්වාසයක් පවත්වන අතර තවත් විටක කෙටි ආස්වාසයක් හා කෙටි ප්‍රස්වාසයක් පවත්වන. ඒ ඒ දීර්ඝ කෙටි කියන මේ දෙක කුමක් වශයෙන්ද තේරුම් ගත යුත්තේ? කොහොමද මේ දිගයි කියන්නේ? කොහොමද කෙටි කියන්නේ? ඒ දිගයි කියන්නට සාමාන්‍යයෙන් අපි දිගයි කියනකොට යම් කිසි මිනුමක් කරමු. දිග මිනුමක්. නමුත් ඒ දිග මැනීමක් හැටියට ගන්නට මෙහි දෙයක් නැහැ. මෙතන මිනුම වන්නේ කාලය. දිගු කාලයක් ගන්නේ නම් ආස්වාසය ඒ ආස්වාසය දිග ආස්වාසය. කෙටි කාලයක් ගන්නේ නම් ඒ ආස්වාසය ඒක කෙටි ආස්වාසය. ඒකට කාල වශයෙන්ුයි මෙතන ගන්නට තිබෙන්නේ දීර්ඝ රස කියන මේ භේදය. දිග දිගු කාලයක් බොහෝ වේලාවක් ගත වෙනවා නම් ආස්වාසය පැවැත්ීමේදී ඒක දීර්ඝ ආස්වාසයක් කෙටි කාලයක් නම් ඒ සඳහා ගතවන්නේ ඒක කෙටි ආසාවක්. අන්න ඒ නිසායි මේ දෙක වෙන් කරගන්නට තිබෙන්නේ. ඒකට දීගං වා අසසන්තෝ දීගං අසසාවිති පජාන. දීර්ඝ ආස්වාදයක් පවත්වන්නේ නම් ඒක දීර්ඝ ආස්වාදයකයි දැනගනි. අනේ විදිහට ඒ ආස්වාද ප්‍රස්වාසයන්ගේ දිග කෙටි බව දැනගනිමින් ආස්වාද කිරීමක් ප්‍රස්වාස කිරීමක් කරනවා. දැන් මෙතන ඒ ඒ ආස්වාදය හා ප්‍රස්වාසය කියන මේ දෙක එකිනෙකට තරව ආස්වාදයට පසුව ප්‍රස්වාසය ප්‍රස්වාසයට පසුව ආස්වාදය කියන මේ දෙක එකක් කර එකක් එකකට පසුව එකක් නිරතුරුවම සිදුවෙනවා එතකොට ආස්වාදයේ කෙරෙහි සිත පිහිටුවාගෙන සිටින විට සිය පිහිටුවාගෙන සිටින විට එතන ආරම්භ වන්නේ ආස්වාදය ඊළඟට ප්‍රස්වාසයේ සිට පිටුවා ගන්න විට සිය පිටුවා ගන්නා විට එතන ප්‍රස්වාසය ගන්නවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස කියන දෙකෙහි මිස වෙන කිසිවකට පිට ඇදී යන්නේ නැහැ. ඒකයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඒ දක්වනවා යථා සම්බේ නිබන්ධිය වච්ඡං ධම්මං නරෝ ඉද. ගන්ධේ හේවං සතං චිත්තං සතියා රම්මනේ දවහං කුළු ගොණෙකු කුළු වක්තෙකු দমনය කිරීමේ දැනට ඇති මිනිසෙක් ඒ වස්සාව අල්ලාගෙන ඇවිත්. සමයකින් කණුවක අල්ලා බඳිනවා. ඒ කණුවක අල්ලා බඳ බඳින ලද ඒ වස්සා වස්සාගේ තියෙන කුළු ගතිය නිසා ඒ මේ අත දුවනවා පනිනවා ඒ ලනුව දිග තිබෙනතු. එහෙම දුවපැන පසුව ඒ මෙල්ල වෙලා ඒ කනුව ළඟම ලගිනවා. ඒ වගේ මේ සිතත් සිතේ තියෙන කුණුකම නිසා මේක් මේක් අරමුණු කරා දුවනවා කනිනවා. එහෙම කරින දුවන සිත සිහිය නැවති රැහෙනි. සිහිය නැවති මේ කඹයෙන් භාවනා අරමුණ නැමැති කම්වේ. මෙතෙන්දී භාවනා අරමුණ නම් ආස්වාස ප්‍රස්වාස කියන මෙයයි. ඒ ආස්වාස ප්‍රස්වාස සංඛ්‍යාත භාවනා රම්මනේහි ඒ භාවනා රම්මන නැමැති කම්මේ. සිහිය නැමැති රැහෙනි සිත නැමැති කුළු ගුණා අල්ලා බැඳීමයි කරන්නේ. ඒ නිසා මුලින්ම තමාගේ තමාට පුරුදු නැති වැඩක් කරන නිසා සිහිය සිතට රම් පුරුදු නැති දෙයක් නිසා මුලින් හේනේ අත දුව පනින්නට ලැහැස්ති වුණා. නැවත නැවතත් නැවත නැවතත් මේ ආස්වාද ප්‍රස්වාසයන්හි සිහියෙන් මේ සිත පිහිටුවන බැවින් සිතට එය පුරුදු වෙනවා. පුරුදු වී නිරන්තරයෙන් මේ ආස්වාද ප්‍රස්වාස අරමුණේ සිත පවතිනවා. අන්න ඒ සඳහායි මේ භාවනාව දක්වාස්සේ. ඉතින් ඒ භාවනා කිරීමේදී ආස්වාද ප්‍රස්වාස කියන මේ දෙක සම්පූර්ණයෙන් දැනගනිමින් කරන්නට ඕනේ කියන එක දක්වනවා සබ්බකාය පටිසංවේදී අස්සසිතා වීති සික්කති සබ්බකාය පටිසංවේදී අස්සසිතා වීති සික්කති සබ්බකාය යන වෙන එතන අදහස් කරන්නේ සියලුම ආස්වාදකය සබ්බකාය පටිසංවේදී අස්සසිතා වීති ඒකට ආස්වාදයේ කියන එක ධර්ම වශයෙන් දක්වනවා නම් එතන තිරෙන්නේ වායෝ ධාත්වාධික රූප කලාප. වායෝ ධාතු අධික රූප කලාප එතන තිරෙන්නේ. නමුත් ඒ කලාප වශයෙන් බැලීමක් නොවේ මෙතනදි කරන්නේ. ඉතින් ඒ ඒ ආස්වාදය යම් තරම් වේලා පවතීද ඒ තරම් වේලාම පවත්නා වූ ආස්වාදය ගැනයි මේ කියන්නේ සබ්බ කායක. ඒ මුළු ආස්වාද කය සම්පූර්ණ ආස්වාදය. නැතෙහි කර්මක් එක වේලාවක් ආස්වාදයේ පටන් ගන්න හැටි පමණක් ඒ ඒ පිළිබඳව සිහිය පිහිටවීම නෙවෙයි ඒ ආස්වාදය ඇති වී එය යම් වේලාවක නැති වේද ඒ දක්වාම ආස්වාදයේ සිහිය පිහිටවීම ඒකයි සබ්බ කාය පස්සම් වෙන්නේ සම්පූර්ණ ආස්වාසකය දැනගැනීමෙන් ඒ ආස්වාස කරයි ඒ වගේම සම්පූර්ණ ප්‍රස්වාසකය දැනගැනීමෙන් ප්‍රස්වාස කරයි සබ්බකාය පටිසංවේදී අසතිස්සාමි සික්කති සබ්බකාය පටිසංවේදී පස්සතිස්සාමි සික්කති දැන් මෙහෙම භාවනා කරමින් සමාගයේ සිට ඒ ආස්වාස ප්‍රස්වාසයන්ගින පවත්වමින් ඒ භාවනා කරන තැනත්තා සබ්බකාය පටිසංවේදී අපිස්සාමී පිටකටි සබ්බකාය පටිසංවේදී අපිස්සාමී පිටකටි මුලදී ගොරෝසුව වැටහුණු ඒ ආස්වාස ප්‍රස්වාසයන් කල්යාමින් සියුම් බවට පත් වෙනවා ඒ ආස්වාස ප්‍රස්වාස කියන මේ ආනාපානයේ ආනාපාන සතියේ ගනු ලබන ඒ ආස්වාස ප්‍රස්වාස යයි කියනු ලබන අරමුණ තමා භාවනා රම්මණය තමා මුලින් ගොරෝසුව වැටෙන කල්යාමින් එය සිවුම් වන අරමුණක් වන. දැන් වෙනත් අරමුණු තිබෙනවා. වෙනත් අරමුණු ඔය පඨවි කපිනාදී කපිනාරමුණු ඒවා පටන් ගැනීමේදී පටන් ගැනීමේදී තරම්ම ප්‍රකට නැහැ. එහෙත් දියුණුවන්නට දියුණුවන්නට භාවනාවෙන් දියුණුවන්නට දියුණුවන්නට ඒ ඒ අරමුණ රකිණාදී අරමුණු ප්‍රකටව වැටහෙන. ඉතා ප්‍රකට වෙනවා. ඊට සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකුයි මෙහි තිබෙන්නේ. ඒ ආස්වාද ප්‍රස්වාසයන් මුලදී බොහොම ගොරෝසුව වැටෙන්නේ. ගොරෝසු දෙයක් හැටියට දැනෙනවා. නමුත් භාවනාවෙන් භාවනාවේ යෙදී ඒ භාවනාව දිනු වූ කල්හි පුරුදු වූ කල්හි ක්‍රමයෙන් ඒ ආස්වාද ප්‍රස්වාසය සිවුම් වේගෙන යන සිවුම් වේගෙන යන තරම කොයි තරම් දෙයි කියතොත් ඇතම් විටක ආස්වාද ප්‍රස්වාසයන් තිබෙනවද කියන එකත් නොදෙනී යන අන්න එහෙම තත්වයකටත් එනවා සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාවීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාවීති සික්කති කියවේ සම්පූර්ණ ආස්වාදකය දැනගැනීමෙන් ආ සම්පූර්ණ ප්‍රස්වාසිකය දැනගැනීමේ මේ ආස්වාස කිරීම හා ප්‍රස්වාස කිරීම. ඊළඟටයි එන්නේ පස්සම්භයං කාය සංඛාරං අසුස්සාමි සික්කති පස්සම්භයං කාය සංඛාරං පස්සුස්සාමි සික්කති ඒ කාය සංස්කාරයන් පස්සම්භයන් කියන්නේ සංසිඳුවමින් කියන එක. ඒ කාය සංස්කාරයන් සංසිඳුවමින්. කාය සංස්කාරය කියලා මෙතන ප්‍රධාන වශයෙන්ම දැක්වෙන්නේ ආස්වාද ප්‍රස්වාස කාය සංකාරය. ඒ ආස්වාද ප්‍රස්වාස සංඛ්‍යාත කාය සංකාරය සංසිඳුවමින් එතන සංසිඳුවමින් කියන්නේ අර ගොරෝසු ගතිය නැතිවකොත් සිවුම් වෙමින් සිවුම් වීමෙන් පස්සම්බයං කාය සංකාරං අසුස්සාමි සික්කති පස්සම්බයං කාය සංකාරං පසුස්සාමි සික්කති දැන් ඔතනින් ඒ කාරණය පොතේ එන හැටියට නවත්තලා ඒ ගැන විස්තරයක් කළ යුතු තිබෙනවා. භාවනා කරන තැනැත්තාට භාවනාව සඳහා යොදා ගැනීමට උගන්වනවා මේ නිමිත්තෙහි සිට පිහිටවීමයි කියන්නේ. ඒ සඳහා යොදා ගන්නේ අතුවා වීම සඳහන් වෙනවා. ඒ වගේම පස්සම්බිදා මාර්ගයේ යෙමත් දැක්වෙනවා. දිගනාස ඇති එක්කෙනාට ආස්වාද ප්‍රස්වාසයන් වැටෙන්නේ ගැටෙන්නේ නාසයේ අග කියලා. එහෙම දිගු නාසයක් නැති කෙනෙකුට ඒ ආස්වාස ප්‍රස්වාසයන් ගැටෙන තැන හැටියට දක්වා තිබෙන්නේ උඩු තොල. උඩු තොලේ උඩු පැත්ත. මෙන්න මේ කොයි තැනක වුවත් ඒ ආස්වාද ප්‍රස්වාසයන් ගැටෙනවා Tamanට දැනේද අනේ එතැනට සිහිය යොමු කරගෙන සිටින්නට එහෙම සිටින විට ඇතුළු වන හුස්ම නැත්නම් ආස්වාදය ඒ ඒ නිමිත්ත වශයෙන් තබාගත් සංහී ගැටි නයි ඇතිවක්. ඒ වගේම පිට වෙන වාසය නැත්නම් ප්‍රස්වාසය ඒ නිමිත්ත වශයෙන් ගත් එතන ගැටි මිනුයි පිටවන්. ඒ නිසා නිමිත්තට සිහිය යොමු කරගෙන සිටින විට ඒ ඇතුළු වන පිට වෙන සිත එක අරමුණක පවත්වා ගන්නට නොහැකි වෙන විදිහේ විපිලිසර බවක් නැත්නම් මේ මේ වික්ෂේපයක් කලබලයක් සමාධියට ප්‍රතිපක්ෂ බවක් ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා දක්වනවා මෙතනම සිහිය පිහිටුවා ගන්නට. මතක තබා ගන්නට ඕන මේ මෙහි ගැන් වෙන මේ මූල කර්මස්ථානීය වශයෙන් දැක්වෙන මෙතන පළමු කොටම කියදෙන්නේ සමත භාවනා ක්‍රමයක්. සමතය. ඒ විදර්ශනා වශයෙන් බැලීමක් නෙවෙයි මේ තාම උගන්වන්නේ. ඒතර එන්නේ සමත වශයෙන්. ඒකට ආස්වාද ප්‍රස්වාසයන්දී සිහිය පිහිටුවා ගැනීම නිසා ඒ සිහියද දියුණු වෙනවා ඒ එක්කම සමාධියද වැඩෙනවා චිත්ත සමාධිය බලවත් වේ ඇති වෙනවා ඒ සමාධිය ඇති කර ගැනීම සඳහා තමයි මේ දැන දක්වා ඒ භාවනාව එන්නේ. එතකොට නිමිත්ත වශයෙන් සබාගත් සංවි සිත පිහිටුවාගෙන සිය පිහිටුවාගෙන ඒ භාවනා කරන තැනැත්තාට ආස්වාසයන් ප්‍රස්වාසයන් පසුපස්සේ නුගියට ආස්වාසයේ පස්සේ හෝ ප්‍රස්වාසයේ පස්සේ නුගියට සීයෙන් ආස්වාස ප්‍රස්වාසයන් දැනෙනවා. නොදැනී ඒවා ඇතිවන්නේ නැහැ. නොදැනී ඒවා නැතිවන්නේ. ඒ ආස්වාද ප්‍රසආසයන් හොඳට Tamanට දැනෙන. ඒක උපමා වශයෙන් දක්වා තිබෙනවා. ඒ නගරද්වාරයක නගරයට ඇතුළු වෙන තැන නගරයට ඇතුළු වෙන තැන දොරටුවක් තිබෙනවා. ඒ ඒ දොරටුව මුර කරනවා. මුර කරන්නේ නගරයේ ඇතුළට සතුරන් එහෙම වදින්නට පුළුවන්. තවත් නොඑක් මේ නගරයට හානි කර දේ කරන්නට එන අය ඉන්නටත් පුළුවන්. සොරුන් ඇතුළු වන්නට පුළුවන්. ඒ නිසා එතන ඒ දොරටුවේහි මුරකරුවෙක් තබා ඒ මුරකරුගේ වැඩේ නගරයේ දොරටුවෙන් පිට සිටින අය පිළිබඳව සොයා බැලීම නෙවෙයි. ඒ කොයිතරම් දෙනා පිට සිටියත් ඔහුට කමක් නැහැ. නමුත් නගරයේ ඇතුළට එන විට ඔහු දත යුතුයි. කවුද මේ ඒ වගේ ඔහුට කාර්යයක් නැහැ. නගරයේ ඇතුළේ සිටින අය මොන මොන අය සිටිනවද කියලා සොයා බැලීමට ඔහුට උවමනාවක් නැහැ. ඔහුගේ වගකීම නගරයෙන් පිටවනකොට ඒ පිටවන අය පරිපුත එවන ප්‍රවේණ කෙනෙකුට කියා දැන ගැනීම ඔහු සතුකාරයි. අන්න ඒ වගේ ඒ වගේ මේ ආස්වාද ප්‍රස්වාසයන්හි සීය පිහිටුවාගෙන සිටින තැනත්තාට අවශ්‍ය වන්නේ නැහැ. ආස්වාදය පසුපස්සේ යන්නට. ප්‍රස්වාසය පසුපස්සේ යන්න. ඒ ආස්වාද ප්‍රස්වාස දෙකම ඔහු දැනගන්නවා මේ ගැටෙන තන්හි සීය පිහිටුවාගෙන සිටීම. ඒ නිසා එතන සීය පිහිටුවාගෙන මේ භාවනාවේ යෙදෙන්නට උගන්වනවා. එමයි ඔය සබ්බකාය පටිසංවේදී යසසිතාමි සික්කති සබ්බකාය පටිසංවේදී පසසිතාමි සික්කති කියන මේ දැක්වීමේදී පෙන්වා දෙන්නේ එයයි. පස්සම්භයං කාය සංඛාරං යනුවෙන් දක්වන්නේ ඒ ආස්වාස ප්‍රස්වාසයන් සියුම් වේගෙට ගිය කල්හි සියුම් වෙලාය. ඒකට පෙන්නනවා මුලදී ආස්වාස ප්‍රස්වාස භාවනාව පටන් ගත් කැනස්සාට ඒ ආස්වාද ප්‍රස්වාසයන් සඳහා තමාගේ නැහැයක් ප්‍රමාණවත් නොවේ වගේ කියන. අතම් විටක අතින්ද හුස්ම ගන්නට ලැහැස්ති වෙනවයි කියලා පෙන්වනවා. නාසිකා නප්ප හෝති කියලා පෙන්වනවා. නැහැ ප්‍රමාණවත් නොවන නොවේ අතින්ද හුස්ම ගන්නට ලැහැස්ති හරියට වේගයෙන් දුවගෙන ආපු මිනිහෙක් බොහොම අති ළඟින් හුස්ම ගන්නා විට ඔහුගේ ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් බොහොම ගුරුසු. අන්න ඒ වගේද තව බර ඔසවාගෙන ආපු කෙනෙක්. ඒ බර ඔසවාගෙන ඇවිත් ලැබූ හැටියේම ඔහුගේ ශරීරයේ ඇතිවෙති වෙන ඒ මහන්සිය නිසා බොහොම ගැටිසේ හුස්ම ගැනීම හෙලීම කරනවා. ඒ වගේ තත්වයකටපත් වූ කෙනෙක්. පසුව සමාගයේ මහන්සිය නිවාගෙන නාලා තෙත රෙද්දක් සමහර විට පපුව මත තබාගෙන දෙවනැති ගහක් මුලට වී ඇලවි සිටින විට ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාසයන් බොහෝම සියුම් තත්ත්වයටපත් වෙනවායි අර කලින් මෙන් ගොරෝසු නොවේ. අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවායි කියා පෙන්වනවා භාවනාවේ යෙදී ඒ භාවනාව පුරුදු වූ කල්හි භාවනාවේ එක්තරා දුරක් ගිය කල්හි එව නැත්නම් භාවනාව පිළිබඳව අපට වුණා නම් කියත හැකිය දිනුවක් වේ කියලා. එහෙම දිනුවක් ඇති වූ කල්හි ඒ ආස්වාස ප්‍රස්වාසයන් සිුම් විය. අතන විටක නොදෙනී යන්නත් නොදෙනී යන්නත් පුළුවන්. එහෙම නොදෙනී යතොත් එහෙම නොදෙනී යතොත් ඒ නොදැනී යන්නේ ආස්වාස ප්‍රස්වාසයන් Tamante නැතිව ගිය නිසා මුලයි. ආස්වාස ප්‍රස්වාස Tamante නැතිව ගිහිල්ලා නෙවෙයි මේ නොදැනී යන්නේ. එහෙමනම් නොදැනී යන්නට යම් කිසි හේතුවක් තිබෙනවා. එහෙම අවස්ථාවවලදී සමහර විටක මේ භාවනාව කරන එහෙම පිළිවෙතෙකුට එබඳු තත්වයක් ඇති වුණොත් ඒ ගැන සිතන්නට උගන්වනවා. තමාගෙන් ප්‍රශ්න කරන්නට කියන. ඒ ආස්වාද ප්‍රස්වාසයන් නැත්තේ කොතැන්ද? ඒ වගේම මේ ආස්වාද ප්‍රස්වාස නැත්තේ කාහටද කියලා. නැත්තේ කොතැන්ද කියලා අහන ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙක් වෙනවා. මෞඛුතෙහිදී ඒ ආස්වාද ප්‍රස්වාස නැහැ. ඒ ජලෙහි ගිලී දිනුණු කෙනෙකුට ආස්වාද ප්‍රස්වාස නැහැ. බ්‍රහ්ම ලෝකෝත්පත්තිය ලැබූ අයට ආස්වාද ප්‍රස්වාස නැහැ. බ්‍රහ්ම ලෝකයේ ඉපද සිටින්නන්ට ඒ බ්‍රහ්මයන්ට ආස්වාද ප්‍රස්වාස නැහැ. චතුර්ථ ධානයේට සමවැදී සිටින විට ආස්වාද ප්‍රස්වාස නැහැ. නිරෝධ සමාපත්තියට සමවන් අයට ආස්වාද ප්‍රස්වාස නැහැ ඒ කාලය තුල. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රස්වාස නැති අය නැති තැන් තිබෙනවා නැති අය. ඉතින් තමාගෙන්ම අහන්නටී කියලා පෙන්නනවා. පඬිතය ඔබ මේ අය අතුරෙන් කවරෙකුට අයිතිද? තමන් එහෙම තත්වයකට පැමිණි කෙනෙකු නොවේ නම් තේරුම් ගත යුතු තිබෙන්නේ ඒ ආස්වාද ප්‍රස්වාසය නොදැනී ගියේ ආස්වාද ප්‍රස්වාස නැතිව ගිය නිසා නොව තමන්ට ඒ ආස්වාද ප්‍රස්වාසයන් හසු කර ගැනීමට තරම් තමාගේ සිහිය සහ නුවණ දියුණු නැtei කියන. ඒ නිසා ඒ නැති නැතිසේ හැඟෙන ඒ ආස්වාද ප්‍රස්වාසයන් හසු කර ගැනීම සඳහා කළ යුතුව තිබෙන දේ නම් නිමිත්තට සිහිය එළවාගෙන ඉදිරිපත් කරගෙන විමසිල්ලෙන් සිටිනේ. එවිට මේ නැතිව ගිය නොදැනී ගිය ඒ ආස්වාද ප්‍රස්වාස Tamanට නැවතත් දැනෙන්නට පටන් ගන්නවා කියලා කියනවා. අනේ එහෙම ඒ ආස්වාද ප්‍රස්වාසයන් පිළිබඳ ඒ අසම්බයං කාය සංකාරං ඒ ආස්වාද ප්‍රස්වාසයන් එහෙම නැතිව ගියොත් එලෙස ඒවා ආපසු අරමුණු කරන්නට පුළුවන් වෙන පරිදි සිහිය දියුණු කරගන්නට ඒ කියලා උගන්වනවා. ඉතින් ඒ සඳහාම බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඨයක් දක්වා තිබෙනවා. ඒ ආනාපාන සති භාවනාව සිහිය මඳ සිහි නැති තැනැත්තාට හා නුවණ මඳ තැනැත්තාට සුදුසු භාවනාවක් නොවේ කියලා. මුක්ඛස්සතිස්ස අසම්පජානක. ඒ ආස්වාස ප්‍රස්වාසයන් පිළිබඳ වූ ආනාපාන සති භාවනාව සිහිය අඩු මුක්ඛස්සති කියන්නේ සිහිය කොට වූ නැත්නම් සිහි මුලා වූ සිහිය මඳ වූ එහෙම කෙනෙකුටවත් අසම්පජානක කියන්නේ නුවණ නැති කෙනෙකුටවත් සුදුසු භාවනාවක් නොවේ කියලා. ඉතින් ඒයින් අදහස් කරන්නේ නැහැ ඒ ආනාපාන සති භාවනාව කරන හැමදෙනාම එකඟ තත්වයකයි කියලා. නෑ Taman අර භාවනාවේ යෙදී සිටින විට ඒ ඒ ආස්වාද ප්‍රස්වාසයන් සියුම් වේගෙන ගොස් සියුම් වේගෙන ගොස් ඒ සියුම් බව නිසාම නොදෙනී යන්නට ඉඩ තිබෙනවා. එහෙම වෙලෙදී නැවතත් ඒ ආස්වාද ප්‍රස්වාසයන් අරමුණු කරන්නට හැකි වෙන පරිදි සිහි නුවණ දෙක ඇති කර ගන්නට ඕනේ. ඒ සඳහා තමා නිමිත්ත කෙරෙහි සිත යොමු කරගෙන සිටින්නට ඕනේ. ඒකයි කළ යුතු කියන්නේ. ඒක ආස්වාද ප්‍රස්වාසයන් Taman පවත්වන එකක් ඒක නැතුව යන්නේ නැහැ. ඒ නැතුව යන්නට නම් මේක භාවනා කරමින් සිටියේදී ඒ නැතුව යන්නට නම් Taman චතුත් අධ්‍යානීයට සමවැදෙ සිටින්න අවස්ථාවක් ගන්නට ඕනේ. එබඳු අවස්ථාවක් නොවේ තාම. ඒ නිසා ඒ නොදෙනී ගියේ සීය සහ නුවණ මත බව නිසා බැරි ඒ සිහි නුවණ ඇති කරගෙන නැවතත් ඒ අරමුණ ලබා ගැනීම සඳහා මේ මේ ඒ භාවනාවෙම යෙදෙන්නටයි ඕන කරන්නේ ඒකට නිමිත්ත දෙස සිහිය පිහිටුවා ගැනීමයි කල යුතුවා. එහෙම දක්වනවා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ඒ දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස ආදී පිළිබඳව දක්වන නිදර්ශනයක් උපමාවක් නිදර්ශනයක් දක්වනවා කොහොමද දක්වන්නේ සේයථාපි ධික්කවේ දක්කෝ භමකාරෝ වා භමකාරන්ති වාසීවා දීඝං වා අංචන්තෝ දීඝං අංචාමි පයානාති රක්ඛං වා අංචන්තෝ රක්ඛං අංචාමීති පජානාති. ඒවමේව කෝ භික්කවේ භික්ඛු දීඝං වා සම්තෝ දීඝං අපසාමීති පජානාති. දීඝං වා පසසම්තෝ දීඝං පසසාමීති පජානාති. භමකාරයයි කියන්නේ ලියන වඩුවක්. ලියන වඩුව කියන්නේ අර ලී ලියන්නේ. ඉතින් එයා ජතුගානයි කියලා කියන්නේ නේද? ඒකට ඒ එහි යෙදී සිටින ඒ තැනැත්තා සමහර විටක දීර්ඝ ලියනයක් ඇදීමක් කරනවා. දීර්ඝ එකක් පවත්වන. ඒ කියන්නේ මේ යතු ගෑමේදී බොහොම දිගු ප්‍රදේශයක් අසුවන පරිදි තමාගේ ඒ වැඩේ කරනවා. ඇතැම් විටක කෙටිව කරනවා සුළු කුඩා ප්‍රදේශයක් අසුවන පරිදි. ඒ යතු ගෑම ඒ ඇදීම කරනවා. අන්න ඒ වගේ දීර්ඝ වශයෙන් අදිනවා නම් ඒ දීර්ඝ ඇදීමක් බවද ඔහු දන්නවා දැනගන්නවා. කෙටි ඇදීමක් නම් කරන්නේ ඒ බවද ඔහු දන්නවා. අන්න ඒ වගේ දීගංවා අංචන්තෝ දීගං අංචානීති පජානාති රස්සංවා අංචන්තෝ රස්සං අංචානීති පජානාති. ඒ වගේම මේව කෝභිකවේ. වික්කු දීගංවා අසතන්තෝ දීගං අසතානීති පජානාති. දීර්ඝ ආස්වාදයක් පවත්වන්නේ දීර්ඝ ආස්වාදයක් පවත්වනයි දැනගනි. කෙටි දීර්ඝ ප්‍රශ්වාසයක් පවත්වන්නේ දීර්ඝ ප්‍රශ්වාසයක් පවත්වන්නේ මේ දැනගන්න. ඒ වගේම කෙටි ආශ්වාසයක් පවත්වන්නේ කෙටි ආශ්වාසයක් පවත්වන්නේ දැනගනි. දීර්ඝ කෙටි ප්‍රශ්වාසයක් පවත්වන්නේ කෙටි ප්‍රශ්වාසයක් පවත්වන්නේ දැනගනි. ඒ දැක්කේ ඒ නිදර්ශනේ නැත්නම් උපමාව. එහෙම පෙන්නලා ඊළඟට උන්වහන්සේ නැවතන්නේ සබ්බකාය පටිසංවේදී අසසිතාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසිතාමීති සික්කති පස්සම්භයං කාය සංඛාරං අසසිතාමීති සික්කති පස්සම්භයං කාය සංඛාරං පස්සසිතාමීති සික්කති යා නැවතත් අර පළමුවෙන් වදාළ ඒ කරුණම දේශනා කරනවා ඒ නිදර්ශනයේ දක්වීමෙන් අනතුරුව මෙසේ ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති ඉති අධ්‍යත්තං වා මෙසේ අධ්‍යත්තං වා කායේ තමා පිළිබඳ වූ ශරීරෙහි. එතකොට තමා පිළිබඳ වූ මොන ශරීරෙහිද? ආස්වාද ප්‍රස්වාස ශරීරෙහි. ආස්වාද ප්‍රස්වාස කයෙහි. කය අනුව බලමින් වාසය කරයි. ඉතින් ඒ කොහොමද කය අනුව බලමින් වාසය කරයි කියන්නේ? මේ හරිය වෙන විට විදර්ශනා පැත්තටයි යන්නේ. දැන් මුල හරියේදී ඒ සමත ක්‍රමයයි ඒ සමත ක්‍රමයෙන් යන තැනත්තා ඒ සමත භාවනාවම දියුණු කර ධ්‍යාන උපදවන්නට පුළුවන්. ඒ ධ්‍යාන උපදවීමේ සඳහා ඔහු විසින් කළ යුතු තිබෙන්නේ ඒ තමන් ආස්වාද ප්‍රස්වාසයන් වීම සිත පිහිටුවාගෙන භාවනාව නොනවතීම ඉදිරියට කරගෙන යාම. එහෙම යන විට ඒ ඔහුට ඒ ආස්වාද ප්‍රස්වාසයන් පිළිබඳ වූ නිමිත්ත වැටහෙනවා. නිමිත්තේ කිවේ ඒ භාවනාවේදී ලැබෙන ඒ ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත එකිනෙක කෙනාට එක එක විදිහට ලැබෙන බව ධර්මයේ පොතේ සඳහන් වෙනවා. සමහර කෙනෙකුට මැණික් වැලක් වගේ මුතු වැලක් වගේ තාරක තාරකාවක් වගේ රතරෝදයක් වගේ ඔය ආදි වශයෙන් තව මේ ගම්බලක් වගේ මේ දුම් ගැටියක් වගේ දුම් සිතා කියලා පෙන්නන. එහෙම දුම් ගැටිය කිය දුම් ගැටිය නෙමෙයි දුම් මේ දුම් නගින්නේ. අන්න එහෙම නගින දුමක් වගේ දුම සිතා කියලා. එහෙම එකක් වගේ පේනවා. ඒ ඒ ආස්වාස ප්‍රස්වාස පිළිබඳ වූ නිමිත්ත වැටෙන හැටි. එහෙම වැටහුණු යමෙකුට මේ භාවනාව කරමින් සිටියේදී ඒ තනත්තාගේ අපේක්ෂාව බලාපොරොත්තුව මේ ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි අරමුණෙන් ධ්‍යාන උපදවා ගැනීම නම් මේ තමන්ට ලැබුණු නිමිත්ත බොහොම රැකගත යුතුයි. එය පෙන්නනවා චක්‍රවර්ති රාජගර්භයක් ආරක්ෂා කරන රාජ මහේතිකාවක් වගේ. එය රැකගත යුතුයි. ඒ වගේම <clears throat> ඒ තමන්ගේ ධාන්‍ය වී ආයව ආදී ඒවාට කිරිවැටුණු කල්හි ගොවියා එය රැකගන්නේ යම්සේද එලෙස රැකගත යුතුයි කියා තමන්ට වැටහුණු මේ නිමිත්ත. මක්නිසාද? ඒ නිමිත්ත රැකගෙන එයම නැවත නැවතත් වැඩිම හේතුවෙන් තමන්ට ධානයට පැමිණෙන්නට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් නිමිත්ත නැතුව ගියොත් ධානය මෙයින් බලාපොරොත්තු වන්නට බෑ. නැවතත් ඒ නිමිත්ත වැටහෙන තුරු භාවනා කරන්නට සිදු වෙනවා. ඒ නිසා රැක ගන්නට ඒ කියලා උගන්වනවා. එනකොට ඒ රැකගෙන ඉදිරියටත් ඒ දැන් එතකොට ආස්වාස ප්‍රස්වාසයන් පිළිබඳව නෙවෙයි භාවනාව කරන්නට තියෙන්නේ. මේ ලබාගත් නිමිත්ත. ඒ නිමිත්ත ආරම්භ කොට තමාගේ භාවනා කර්මය තවදුරටත් කරගෙන යාමේදී ඒ නිමිත්ත වැටෙන අවස්ථාවේදීම උපචාර සමාධියටයි Taman පැමිණෙන්නේ. ඒ උපචාර සමාධි අවස්ථාවේදී නීවරණ විස්කම්භණය වෙනවා. නීවරණය කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිත, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන ඒ නීවරණ විස්කම්භණය වෙනවා. ඒ තවදුරටත් මේ භාවනාවේ යෙදී සිටින විට යම් කිසි අවස්ථාවකදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහෙන් යුක්ත වූ ප්‍රථම ධානයට තමන් කැමිනේ. එදිරි ප්‍රථම ධානයට කැමුණාට පස්සේ ඒ ප්‍රථම ධාන ලාභියා ඒ ප්‍රථම ධානය නැවත නැවතත් සමවැදීමින් පුරුදු කරන්නට. නැවත නැවතත් ප්‍රථම ධානයට පැමිණෙමින් ඒ පුරුදු කරන්නට ඕනේ. ඒ පුරුදු කිරීම පස්සාකාරයකින් කරනවා. ඒවට කියනවා වසීතා කියලා. පංච වසීතා ආවජන සමාපජ්ජන අධිකාන බුද්ධාන පච්චවෙක්කන කියන. එහෙම පංච වසීතාවයන්ගෙන් ඒ එක එක ධා ඒ ධානයේ වසඟ කරගෙන ඕනෑම වේලාවකේ ධානයට සමවදින්නට පුළුවන් ශක්තිය ඇති කරගෙන ඊළඟට Taman ඒ අරමුණින්ම නැවත ඊට ඉහළ ධානය උපදවා ගැනීමට භාවනා කරනවා. ওই විදිහට කෙනෙකුට පුළුවන් පංචකමයේ දැක්වෙන පරිදි පංච ධානයන් ධානපතම උපදවා ගැනීමට ඒ චතුස්කමයේ දැක්වෙන පරිදි ධාන සතරම උපදවා ගැනීමට පුළුවන්. ඒ ධාන සතර හෝ ධාන පහ. ඒ මේ මේ ආනාපාන සති භාවනාව සමත වශයෙන් වඩන තැනට ආවා. එහෙම නැතිව උපචාර සමාධි අවස්ථාවේදීම වමනාවක් එහෙම නැත්නම් ධානයක් පළමු ධානය උපදවා ගත්තාට පසු හෝ පුළුවන් කෙනෙකුට විදර්ශනාවට හැරෙන්න. විදර්ශනාවට හැරෙන්න. දැන් මෙතන මේ ඉති <clears throat> ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියා මේ දැක්වෙන කොටස විදර්ශනාවටයි ඇතුළත්. ඒ එමත් නිසාද තමාගේ ශරීරය නැත්නම් තමා පිළිබඳ වූ ආස්වාද ප්‍රස්වාස කයෙහි කායානුපස්සීව වාසය කරනවා. ළඟට බහිද්ධාවා කාය බාහිර වූ කය කාය යන්නේ. කියන්නේ බාහිර කායය කියන්නේ මේ අනිත් අයගේ. ඒකෝට තමා පිළිබඳ වූ ආස්වාද ප්‍රස්වාස කය යම් බබුද එලෙසමයි මේ හැම දිනාගේම ආස්වාස ප්‍රස්වාස කය. එතකොට තමාගෙන් තමාට ප්‍රත්‍යක්ෂ එකක්. තමාගේ ප්‍රත්‍යක්ෂය අනුව අන්‍යයන්ගේ ආස්වාස ප්‍රස්වාසයන් අනුමානයෙන් කලකප. මේ ප්‍රත්‍යක්ෂයෙන් අනුමානයට යන්නේ. ඒකයි පළමු කොට තමා ගැන දැනගත්තේ තමාගේ ආස්වාස ප්‍රස්වාසයන් පිළිබඳ ඊළඟට අන්‍යයන්ගේ බහිද්ධා බහිද්ධාවා කායේ කායම් පස්ස. ඊළඟට අධ්‍යත්ත බහිද්ධාවා කායේ කාය. තමාපා අන්‍ය යන්. තමා කියන තමා පිළිබඳ වූද අන්‍ය ශරීර පිළිබඳ වූද ආස්වාස ප්‍රස්වාස කායම්. කය අනුව බලමින් වාසය කරයි. ඉතින් ඒ කය අනුව බලමින් වාසය කරන එක්කෙනා කයම විතරක් නෙවේ ඊළඟට බලන්නේ. ඊළඟට එනවා සමුදය ධම්මානුපස්සීව ආකායස්මින් විහරති. තමාගේ ශරීරය පිළිබඳව තමා පිළිබඳ වූ ආස්වාස් ප්‍රස්වාස අන්‍ය ශරීර පිළිබඳ වූ ආස්වාස් ප්‍රස්වාස බලා ඊළඟට මේ ආස්වාස ප්‍රස්වාසයන් පිළිබඳ සමුදය කියන්නේ ඇතිවීම දකින්න. ඒකට ආස්වාස ප්‍රස්වාසයන්ගේ තිබෙනවා ඇතිවීමක්. ආස්වාසය ඇති වෙනවා ඊළඟට ඒ නැතිව යනවා ප්‍රස්වාසය ඇති වෙනවා ඒ නැතිව යනවා. ඇතිවන්නට ඇතිවීමේ හේතුන් තිබෙනවා. මොනවාද ඇතිවීමේ හේතු? ඒකට දක්වනවා දැන් අර මයින හැමයි කියලා එකක් තියෙන්නේ. ඒ මයින හැමේ හැම අර හුලං ගහන්නට පාවිච්චි කරන්නේ නේ. ඒක අන්න ඒ වගේ එකක් නේ අපේ ශරීරයේ තිබෙන්නේ. වෙනහලු තිබෙනවා. ඒ අපේ වෙනහලු තිබෙන්නේ යම් කෙනෙකුට දෙහෙතනත්තාට හිතකුත් තිබෙනවා. ඒ හිතයි මේ ආස්වාද ප්‍රස්වාදයන් කිරීමට ගමනා කරන නැහැය ආ ඒ වෙනහල් කියන මේවා තිබෙන මේ ශරීරය. ශරීරයේ කොටස්. ආස්වාස ප්‍රස්වාසයට සම්බන්ධ ශරීරයේ කොටස්. ඒ වාග ඒවා තිබුණාන් ඒවා තිබුණාන් සිත නැත්නම් මේක කෙරෙන්නේ නැහැ. මේ වැඩ. ඒකට සිතක් තිබෙනවා. මෙන්න මේ සිතයි කයයි කියන මේ දෙක නිසා ආස්වාද ප්‍රස්වාසය ඇති වෙනවා. එතකොට මේ ආස්වාද ප්‍රස්වාසයන්ගේ ඇතිවීමේ හේතුව දකින්න. හේතු. මෙන්න මේ මේ හේතුන් මේ මේවා නිසා ආස්වාද ප්‍රස්වාසය පවතිනවා. සමුදේ ධර්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට ඒ ඒ ඒ වගේම ආස්වාසයගේද වයක් තිබෙනවා. ආස්වාසය ඇති වෙනවා වගේම නැති වෙනවා. ප්‍රස්වාසයේද ඇති වෙනවා වගේ නැති වෙනවා. ඒකත් දකින්න. ඒ වගේම වය ධම්මානුපස්සී කියන්නේ වේත හේතු වෙන තව හේතුද තිබෙනවා. යම් කිසි හේතුවක් නිසා ආස්වාද ප්‍රස්වාස ඇති වෙනවා නම් ඒ ඒ හේතු නැතිව ගියොත් ආස්වාද ප්‍රස්වාස එහෙම පිටින්ම නැති වෙනවා. ඒකද දකින්න. දැන් ඒකයි අර පෙන්වන්නේ ශරීරය පිළිබඳව කරන විදර්ශනාවේදී දක්වනවානේ අවිද්‍යා සමුදය රූප සමුදය තණ්හා සමුදය රූප සමුදය කම්ම සමුදය රූප සමුදය ආහාර සමුදය රූප සමුදය දැන් මේ ආස්වාස ප්‍රස්වාස කයත පමණක් ම සීමා කරගෙන නොව ඊළඟට මේ අනුසාරයෙන් මුළු ශරීරයම පිළිබඳව විදර්ශනාව කරනවා. يعني විදර්ශනාවට නැංවීමේදී එක දෙයක් පමණක් විදර්ශනා කරන්න කරලා එයින් ඡායීමකට පත්වන්නට බෑ. විදර්ශනාවට භූමියක් තිබෙනවා. ඒ භූමිය තමයි පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය කියලා දැක්වෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පසම විදර්ශනාවට අරමුණු වන්නේ. අන්නේ විදර්ශනාවට මේ ආනාපානයෙන් කෙනෙකු බසින. දැස විදර්ශනා කොට ඒ විදර්ශනාවෙන් පැමිණෙන්නට පුළුවන් තත්වයන් තිබෙනවා. ඒ තත්වයන් ගැනයි බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාරන්නේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථි කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති ආස්වාද ප්‍රසවාසයන් පිළිබඳව නම් අත්තිකායෝ මේ ආස්වාස ප්‍රස්වාස කයක් නම් ඇත්තේය. කියා සති සිහිය පච්චපට්ඨිතා හෝති. එළඹ සිටියාවේ. ඒ සිහිය ඊළඟට යාවදේ ඥානමත්තාය. යම්තා ඥානය ඉපදීම පිණිස පවතී දේසා ඥානමත්තාය පටිසතිමත්තාය. තව දුරටත් ඒ සිහිය වැඩි වීම සඳහා දැන් මුලිනුත් සිහිය නිසායි මේ தත්වයන්ට පැමිණෙන්නේ. නමුත් නැවත නැවතත් ඒ සිහිය පවත්වන්නට වෙනවා. ඒ ලැබෙන ලැබෙන විදර්ශනාවට අරමුණු වන අරමුණු වන ඒ අරමුණු වල සිහියද පිහිටවන්නට වෙනවා. පටිච්චසතිමත්තාය අනිත්‍යෝච විහරති. ඊළඟට මේ ඇතිවන தත්වයන් නිසා නුවණ දියුණු වීම, සිහි නුවණ දියුණු වීම නිසා අනිත්‍යෝච විහරති. වාසය කරනවා නැත්නම් මේ භාවනාවේම යෙදී සිටිනවා අනිශ්චිතව. අනිශ්චිත වෙයි කියන්නේ তৃෂ්ණා වශයෙන් ඇලීම් ඇලීමෙන් හෝ දික්ටි වශයෙන් වර්ධවා ගැනීමෙන් හෝ ගැනීමක් හෝ නැතිව අනිශ්චිතෝච විහෙරති. ඒ අනිශ්චිතෝ විහෙරති කියන එක සාමාන්‍ය කෙනෙකු පිළිබඳව යෙදෙන්නේ නැහැ. ඒ මොකද ඒ තැනත්තා මමය මගේය කියන මේ වැරදි ග්‍රහණය යුතුයයි බොහෝ දෙයක් හැම දෙයක්ම වාදී කරන්නේ. මේ භාවනාවේ යෙදී සිටින තැනත්තා දැන් භාවනාවේ ලබා තිබෙන දියුණුව නිසා කයක් නම් නැත්තේය නැත්නම් ආස්වාද ප්‍රස්වාස කයක් නම් නැත්තේය කරන්නේ නැත්තේය කියන එක දකින්න. ඒකයි මෙතන මේ අනිත්‍යෝච විහරතක. කරන්නේ ඉන්නේ කියලා ගත්තොත් නිශ්චිතෝ විහෙරති කියන්නට ඕන. නිශ්චිතෝ කියන්නේ දෘෂ්ටි වශයෙන් අල්ලාගෙනයි සිටින්නේ. මමයි කියලා කෙනෙක් මේ ආස්වාස ප්‍රස්වාසයන් කරනවා කියා අල්ලාගත්තොත් ඒක නිශ්චිත විහරණයක්. දැන් අනිශ්චිත විහරණයක් මේක. එතකොට නිත්‍ය වශයෙන් අල්ලා ගැනීමක් නැහැ. ආස්වාස ප්‍රස්වාස කයක් නම් ඇත්තේය. එතකොට පුද්ගලයෙක් නැත්තේය. පුද්ගලයෙක් මම කියන්නට පුද්ගලයෙක් නැහැ. ඒ නිසා ඒ මමයි කියන පුද්ගලයෙකු නැති බව ගැනීම දික් කියන එක. මගේ ආස්වාස ප්‍රස්වාසය කියලා ගැනීම ගත්තොත් ඒක සංහාවෙන් ගැනීමක්. ඒ නිසා සංහා දික්ටි කියන මේ දෙකම නැතුව සිටී නැත්නම් වාසය කරයි කියන එකයි අනිසිතෝච විහරත. නච කිංචි ලෝකේ උපාදීයති. මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකේ කිසිවක් උපාදීයති උපාදානයන්ගෙන් අල්ලා නොගනී කියන උපාදානයේ කීවේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන. එතනත් ගණන්නේ සංහා නැත්නම් ලෝභ ditthi කියන දෙක. ඒ ලෝභ ditthi කියන මේවායින් දැඩිසේ ගැනීමයි උපාදාන කියන එකෙන් දක්වන්නේ. ඒ උපාදානයන්ගෙන් අල්ලා නොගනී නච කිංචි ලෝකේ උපාදීයති එවං හිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති මෙසේද මහණෙනි ඒ භික්ෂුව කයි කය අනුව බලමින් වාසය කරයි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ආනාපාන පබ්බය දේශනා කොට වදා එහෙත් ඒ ආනාපාන පබ්බෙහි එන ඔය කරුණ කරුණ ඒ භාවනා න්‍යානුකූලව විස්තර කරනකොට මේ විදිහේ කෙටි දේශනාවකින් ඒ කරන්නට බෑ. ඒ ගැන හුඟක් කියන්නට ඕන. නමුත් මේ සූත්‍රයේම බොහෝම දිග සූත්‍රයක් නිසා දීඝනිකායි කියන දීඝනිකායි කියන්නේම දිග සූත්‍රය ඇතුළත් මේ ධර්ම පුස්තකයේයි ඒ සූත්‍ර 30 යමක් තිබෙනවා. ඒයින් එක සූත්‍රයක් නේ. ඒ මේ සූත්‍රය බොහොම දිගයි. ඒ නිසා අපි කොටින් මේ පිළිබඳවයි කියන්නට බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ඒ ආනාපාන පබ්බය පිළිබඳව ඒ කියන ලද ටික ප්‍රමාණයි කියලා. ඒ ඊගෙන් දෙනවා ආස්වාස ප්‍රස්වාසයන් ඊ සිහිය පිහිටුවා ගැනීම ඊළඟට ඒ සිහිය නොනවතීම පවත්වාගෙන භාවනාවේ යෙදෙන විට ආස්වාස ප්‍රස්වාසයන් සිුම් වී යනවා ඒ සිවුම් වී සමහර විටක Tamanට නොදෙමි යන තත්වයට ගැමුණොත් සලකන්නට ඕන ඒ ආස්වාද ප්‍රස්වාසයන් නැතිව ගිය නිසා නෙවෙයි මේ නොදෙමි පිළෙන්නේ ආස්වාද ප්‍රස්වාසයන් සිවුම් වූ ආස්වාද ප්‍රස්වාසයන් දැන ගැනීමට තරම් තිවුණු නුවණක් හා තිවුණු සිහියක් නැතිකම නිසායි එබැවින් මේ ආස්වාද ප්‍රස්වාසයන් නැවතත් සොයාගෙන සිහියෙන්ම සොයාගෙන එහි නැවත නැවතත් සිහිය පිහිටුවා Taman බලාපොරොත්තු වන්නේ ධ්‍යාන ඉපදෙවීමට නම් ඒ ඒ නිමිත්ත වැටහෙන තුරු ආස්වාද ප්‍රස්වාදයන්හි සිහිය පිහිටුවා ගැනීම කළ යුතුය කියලා. එහෙම නැත්නම් ඒ තරමක් දුරට සමාධිය දියුණු පසු Tamanට ඉතිඅජ්ජත්තං වා කායේ කායානුපස්සී විහරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති යම් වෙන් දැක් වූ පරිදි විදර්ශනාවට හැරී විදර්ශනානු කූලයේ භාවනාව කරගෙන ගොස් විදර්ශනාවෙන් ලබන ප්‍රතිඵලද ලබන්නට පුළුවන්. මේ දෙකම දැක්කෙන සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ එකිනෙකක් පිළිබඳව වදාරා පිළිෙන්නේ ඒ සමත වශයෙන් හා විදර්ශනාව. ඒ මුළුමනින්ම ගතහොත් සතිපට්ඨාන සූත්‍රය ඒ සූත්‍රයේ බොහෝම සුළු කොටසක් හැර ඒ හැමතැනම ඉගෙන දෙන්නේ විදර්ශනාව ගැන. ඒ නිසා ඒ මේ අද අපි මේ කියන ලද කර්ම වලින් සෑහීමකටපත් වෙනු ඒ ආනාපාන පපය පිළිබඳ ඊළඟ දවසේ ඒ කායානුපස්සනාවේ ඉරියාපත පපය දැනට බලාපොරොත්තු මේ පින්නතුන් තව විශේෂයක් දැනගන්නට උවමනා නම් මට කියන්න. එහෙනම් මම ඒවා පිළිබඳව පසු දිනකදී කතා කරනවා.